ඉරිදා සංග්‍රහය. ස්වභාවිත ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දරයි. ලෝකය වූ කලී ලක්ෂ සංඛ්‍යාත පිටු සහිත පොතකි. සංචාරයන්හි නොයෙදෙන්නන් කියවා ඇත්තේ එහි පළමුවන පිටුව පමණක් බව බ්‍රිතාන්‍ය දාර්ශනික හා ගණිතඥයෙකු වූ බර්ට්‍රන් රසල් පඬිවරයා පවසනවා. එතුමා 1872 ඉඳලා 970 වෙනකන් ජීවත් වුණු ලෝකය තුල මහා විප්ලවයක් ඇති කළ දාර්ශනිකයෙක්. ගම වෙනස් වෙලා, සංස්කෘතිය වෙනස් වෙලා, නගර බිහි වෙලා කාර්මික කරණය නිසා ගම්වල ජීවත් වුණු අයට විශෝපයක් ඇති වෙනවා. ඒ ශෝකයක් නමුත් ලෝකයේ ස්වභාවය ඔබ තමයි 1760න් පස්සේ 1740න් පස්සේ කාර්මික විප්ලවයක් ලෝකේ යුරෝපයේ සිද්ධ වුණා. ඔය යටත් විජිත කරණයත් එක්ක විශාල පෙරලි සිද්ධ වුණා. ප්‍රජාතන්ත්‍රවාදයේ බිහි වෙනවා 1789 ප්‍රංශ විප්ලවයත් එක්ක. මහා මාර්ග ඇති වෙනවා. ශ්‍රී ලංකාවටත් මේ තත්ත්වය ආවම විවිධ කවියෝ ගීපද රචකයෝ ගීත ලියලා තියෙනවා. මෑතක අලුත්ම ගීයක් ආන්නට ලැබුණා. ධර්මරත්න පෙරේරා ගීපද රචකයා විසින් ලියන ලද නාලක අංජන කුමාර සංගීතවේදියා විසින් මේ ගීතයේ තනුව නිර්මාණය කළා ගායනා කළේ අනුරාධපුරයෙන් බිහි වුණු ක්‍රිෂාන්ත එරන්දක මේ අපේ තරුණ ගායකයා අපි සවන් දී බලමු එම ගීතය සුබාදම්මව බලාගෙල්දා අපේ ගම වැලි කතරකී දම මහපිරිත් පොත් දි รา යන සඳ පොත් ගුලේ සීරුවේ මුනිවත රකි තෙලි කතා නරඹන ළමයි සොඳුරු කැමි කම් සබා උගසත නකරගම් විහෙන හැටි සබාදම් මව පලාගියදා අපේ ගම වැලි කතරේ මගේ නත්තල දුගියාබත් කනදාය මගේ නත්තල වැරහැලි නැති වනදාය මගේ නත්තල ඔබේ අත සැනසෙනදාය මගේ නත්තල පව පල්ලිය යනදාය මර්සිලින් ජයකොඩි පියතුමා කීර්තිමත් ස්වාමි කෙනෙක් කිතුණු සංස්කෘතියේ උන්වහන්සේ දැන් අප අතරින් වියෝ වෙලා කාලයක් ගත වෙනවා. එතුමා කවි, ඒ වගේම ගීපද රචකයෙක්. මල්පැලේ උපන් පන්සලේ පියතුමා කියලා ඉත්තෑපානේ ධම්මාලංකාර මහානායක හාමුදුරුව පර්ශිලින් ජයකොඩි පියතුමාගේ ජීවිත කතාව ලියලා තිබුණා. ඒ නිසා සෝමසිරි කස්තුරිආරච්චි ලේඛකයාට මට මතක් වෙනවා ඔහු ජයකොඩි පියතුමාගේ විවිධ නිර්මාණ පිළිබඳව බොහොම සංවේදී වුණු කෙනෙක්. ඉතින් අපි නත්තල් සමය උදුවක් මාසේ මේ ජේසුතුමාගේ උපත්ය සම්බන්ධව සිහි කරන මාසේ පෞගිය කාලෙම ඇසුනේ අඬවැඩියාවල් වැළපිලි පාස්කු ප්‍රහාරයත් එක්ක මහසිකුරාදා පාස්කු මේවත් එක්ක ගලාගෙන ආපු දුක ශෝකය තුනී කරගන්නට අද අපි ඉරිදා සංග්‍රහයෙන් නත්තල් බැති ගීයක් අසමු ලංකාවේ සුප්‍රකට ගායක ගායිකාවන් ඔවුන් බෞද්ධ වේවා ඔවුන් කිතුණු වේවා ඔවුන් Hindu වේවා ඔවුන් ඉස්ලාම් වේවා බොහෝ දෙනා කිසිම වාද බේදයක් නැතුව ජේසුස් ස්වාමීන් පිළිබඳ ගීත ගායලා තියෙනවා ගුවන් විදුලියේ හඬ සංග්‍රහාවක් වෙනම නිකුත් වුණා 2012 වර්ෂයේදී කිතුණු දායකත්වයේ කියලා ලංකාවට. ඒ නිසා අපි තෝරගන්න අපේ එරිදා සංග්‍රහයට මේ නත්තලේ අසිරිය සමරන ගීතය. Thank you. ශාන්ති ප්‍රනාන්දු ගායකයා සංගීතඥයා. ඔහුට හුඟක් ගීත නිර්මාණය කළේ තනු සංගීත අලංකාර නිර්මාණය කරේ විවිධය හිටියා වැඩිපුරම කීර්තිමත් වුණු පුද්ගලයා තමයි පැට්‍රික් දෙනිපිටිය කියන සංගීතවේදියා. කරුණාරත්න අබේසේකර, සරත් විමලවීර, ආර්.එන්.එච්. පෙරේරා, ඇලන්සන් පියදාස විවිධ රචකයෝ සීති ප්‍රනාන්දු මේ ගායකයාට ගීත ලියලා තියෙනවා. Lalith S Maithripala, D C. ජයසිංහ මට මතක් වෙන නම්. ඉතින් අපි බැලුවා අද ඉරිදා සංග්‍රහයට සීති ප්‍රනාන්දුගේ ගීතයක් තෝරගන්නට. ගීත තියෙනවා අතිශය ජනකාන්ත වුණු බටහිර ශෛලිය වේදිකාවට ප්‍රසංග වේදිකාවට වගේම ගුවන් විදුලියටත් ගෙනහා ගායකයෙක් තමයි සීටි ප්‍රනාන්දු කියලා කියන්නේ. නිම්මලල්ල චිත්‍රපටයට මහින්ද අල්ගම විසින් ගීයක් රචනා කළා. ඒ පාසල් ශිෂ්‍යයන් කරපු පළවෙනි චිත්‍රපටය ලංකාවේ. රංජිත්ලාල් කියන අධ්‍යක්ෂවරයා. ඔවුන් ආනන්දේ විද්‍යාලය කොළඹ ඉගෙන ගත්තා. මහින්ද අල්ගම දිසයිරු මුතුලැල් සැලෙන වෙලාවේ කියන ගීතය තමයි ඒ චිත්‍රපටයට සීටි ප්‍රනාන්දු වෙනුවෙන් රචනා කළේ සැනකෙලියක දර්ශනයක් සමග සීටි ප්‍රනාන්දු ඇත්තටම එහිදී ගීතය ගායනවා රූගත කරලා තිබුණා. හොඳයි. ඉතින් අපි සවන් දෙමු සීටි ප්‍රනාන්දුගේ කටහඬ ගායන මාධුර්යයට. Thank you. පංචය නොලබන එකම පුද්ගලයා නම් කිසිවක් කරන්නේ නැති පුද්ගලයා කියලා ජර්මන් ගණිතඥයෙකු නැත්නම් භෞතික විද්‍යාඥයෙකු වුණු ඇල්බර්ට් අයින්ස්ටයින් තුමා අවසා තිබෙනවා. එතුමා 1879 ඉඳලා 1955 දක්වා ජීවත් වුණු ලෝකය වෙනස් කළ මහා විද්‍යාඥයෙක්. අපූර්ව මිනිසෙක්. පරාජය නොලබන එකම පුද්ගලයා නම් කිසිවක් නොකරන කම්මැලි අලස තීන මිද්දෙන් යුතු මිනිසුන් ලෝකයේ පුරා ඉන්නවා. ඉතින් අපි ඒ කම්මැලිකම දුර්ලභයෙන් ජීවිතයේ අභියෝග ගැටලු වලට මුහුණ දෙමින් නැගී සිටින්නට අවශ්‍ය වෙනවා. ඒ අවශ්‍යතාවය සමග අප යොමු වන්නට කල්පනා කළේ තවත් මිහිරි ගීතයක් අසන්නට. සැබවින්ම මේ ගීතය භජන් ගීතයක්. ඉන්දියානු ශෛලියේ භජන් ගීතයක්. භජන් ගීත ශෛලිය පෙරදිගත් අපරදිගත් දෙපැත්තෙම නැත්තම් ඒ ශිෂ්ටාචාර සංස්කෘතිය දෙකේම උත්පාදනය වූ නිර්මාණය වුණු නිෂ්පාදනය වුණු ගීත ශෛලියක් කලාවක්. හැබැයි ඉන්දියානු මහා සම්ප්‍රදාය බොහොම බරපතල විදියට දෙවියන්ට විවිධ දෙවිවරුන් ඉන්නවානේ. තමන්ගේ දුක කියනවා, තමන්ගේ භක්තිය ප්‍රකාශ කරනවා. ඉතින් අපිට පුළුවන් එබඳු ගීතයක් සවන් දෙන්නට මහා ගායක ගායිකාවන් ඉන්දියාවේ මේ ගීත ගායලා තියෙනවා. ඒ අතරින් අපි මේ ගීතය තෝරගන්නවා ඔබේ සහ අපේ රසවින්දනය උදෙසා. रसना इस दिन भज हरिना राम कृष्ण श्री कृष्ण राम भजो राम कृष्ण श्री कृष्ण राम दोनों सुख कर आनंद धाम राम कृष्ण श्री कृष्ण राम भजो राम कृष्ण श्री कृष्ण राम कान्हा या चित चोर कहो रघुवर अवध किशोर का कुंवर अवध किशोर कहो प्रतिदिन बोलो खाटू या राम कृष्ण श्री कृष्ण राम भजो राम कृष्ण श्री कृष्ण राम रत्नानित दिन भज हरिना राम कृष्ण श्री कृष्ण राम भजो राम कृष्ण श्री कृष्ण राम විශාරද ගුණදාස කපුගේ මට මතකයි අනුරාධපුරේ රජරට සේවයේ කටයුතු කරද්දී ඒ යුගය හරිම මధుර මනෝහර යුගයක් ප්‍රේම කීර්තිද අල්විස් විජානන්ද ජයවීර ඒ වගේම ස්වර්ණ ශ්‍රී බණ්ඩාර විශාරද ගුණදාස පපුගේ මේ අය වෙනම රජරට සේවයෙන් සංස්කෘතියක් බිහි කළා. ගායක ගායිකාවන් බිහි වුණා. ගුවන් විදුලියට රචකයෝ බිහි වුණා. විචිත්‍රාංග සපේන අය බිහි වුණා. කවියෝ, ගීපද රචකයෝ, කෙටි කතා කරුවෝ, සිනමා කරුවෝ, චිත්‍ර ශිල්පී බිහි වුණා. ඉතින් ගුණදාස කපුගේට ගීත ලියලා තියෙනවා බොහෝ අය. ඒ ගීත අතරින් W.A. අබේසිංහ ආචාර්යවරයා ඔහු ආචාර්ය උපාධියකින් පිදුම් ලැබුවා. අල්ලේගම හේමරතන හාමුදුරුව, ස්වර්ණශ්‍රී බණ්ඩාර, ප්‍රියානන්ද විජේසුන්දර මේ වගේ විවිධ රචකයන් ගීත ලියලා තියෙනවා. ප්‍රසිද්ධ ගීත රචකයෝ වැඩිපුරම අවසාන කාලය වෙනකොට ඒ කියන්නේ විශාරද ගුණදාස කපුගේ අපාතරින් වියෝවන්නේ හදිසි කම්පනයක් අප තුළ ඇති කරමින් රත්නශ්‍රී විජේසිංහ තමයි බොහෝ ගීත පසු කාලයක ඔහුට රචනා කළේ. ඉතින් අපි තෝරගන්නවා විශාරද ගුණදාස කපුගේ විසින් ගායන ලද මේ ගීතය. අපේ ඉරිදා සංග්‍රහය සරසන්න සෙනඟ ගැවසුන චන්ද්‍ර සූර්යා ඉපදුන ස්වර්ණ භූමියේ මනරම් මාලිගාවක යුද්ධෙට ඇවිත් රුකුසෙන් සත් මුහුදු මතින් ගුවනින් කවි වටකලේ මනරම් මාලිගාවක මාලිගාවක සිරකඩ ගජසෙන් කුංචනාදයෙන් ඇලලුන වෘක්ෂ දේවතාවන් විම වෙති පන ගසයි නිමි මල් පිපුණු සීතල නිම්න භූමියේ අතකටු අතරියන් කඩ අහිමිව විලාපය නගයි විලාපය නගයි බිම්බ රක්ෂණක කැවසුන චන්ද සූර්යා ඉපදුන ස්වර්ණ භූමියේ මනරම් මාලිගාවකෝ යුද්ධකට ඇවිත් කුකුසෙන් සත් මුහුදු අතින් දුවමින් කවි වටකලේ මනරම් මාලිගාවකෝ මාලිගාව වලින් කදසා ඉල්ලන ජාතියේ නිදානය රන්ගුවන් කරනු කොයි වැකන්ද කඩ ලිම්කටු ගම්බියෙන් බෙදා මේලන දිනේ ඉසගසා දමනා කඩුව බිම දමල් කඩුව බිම දමල් බිම්බරක් සෙනග දවසුන චන්ද්‍ර සූරයා ඉපදුන ස්වර්ණ භූමියේ මනරම් මාලිගාවතු යුද්ධකට ඇවිත් රුකුසෙන් සත් මුහුදු මතින් ගුවමින් කමිවට කලේ මනරම් මාලිගාවතු මාලිගාවතු ඉරිදා සංඝ ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රණීත අබේසුන්දර. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතාංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය. නිෂ්පාදනය ප්‍රමෝදී මතනායක.